මේක ප්‍රශ්නයක් ඵලයෙන් ප්‍රශ්නයක් තියෙනවා සබ්බේ සංඛාරා අනිච්චාති සබ්බේ සංඛාරා දුක්ඛාති සබ්බේ ධම්මා අනාත්තාති මේ ඉදිරියේ විග්‍රහ කරලා තියෙනවා මෙහිදී සබ්බේ සංඛාරා අනාත්තාති වශයෙන් පෙන්වන්නදී සබ්බේ ධම්මා අනාත්තාදී වශයෙන් පෙන්ලා තින්නේ ඇයි කියන මේ විස්තරයක් අහන්නේ සංඛාර ධම්ම දෙකෙහිම එක සමාන ලක්ෂණ පෙන්වනවා නේද කියත් මේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මේක දැනගත යුතු හුඟක් මේ ප්‍රශ්න කීපයක් අහලා තියෙනවා මේකෙන් එකට විග්‍රහ කරගන්න ඕනේ. මේ සංඛාර කියන වචනේ පළමුව තේරුම් ගත යුතු යුතු කාරණයක් තිබෙනවා. සංඛාර කියන්නේ මොනවද කියලා බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා දෙන්නේ සංඛතයක් අபிසංකරණය කරන හේයින් සංඛාර කියන. දැන් මේක දැනගන්න ඕනේ මොකද්ද සංකතය කියන්නේ? සංකතේ මොකද්ද? අபிසංකරණේ මොකද්ද? මේ සංඛාර කියන වචනේ අදහසක් එන හැටි මේ විග්‍රහ කරන්න. ඒ සංකතය කියන්නේ මොකද්ද කියලා තෝරා ගන්න ඕන. හේතුවක් නිසා යම්කිසි පල්ලයක් සකස් වෙනවා නම් සකස් වෙලා පේන්න තියෙනවා නම් විද්‍යාමාන නම් අන්න එහෙම එහෙකට කියනවා සංකත. මේ සංකතය සකස් වෙලා තියෙනකොට ඒ සංකත කියන්නේ මේ ලෝකේ හැමතැනම තියෙනවා සංකත. ලෝකේට ඇති සියලු තැන සංකත තියෙනවා. සංකතය දැනගන්න තියෙන ලක්ෂණයක් තියෙනවා. සංකතයක පිහිටි ලක්ෂණ. උපතක් පෙනේ. මරණයක් පෙනේ. එන වැයක් පෙනේ. අතරමැද විපරිණාමයක් පෙනේ. මේ සංකතයක ලක්ෂණ. හට ගැනීමක් පේනවා, වෙනසීමක් පේනවා, සිටියහුගේ විපරිණාමයක් පේනවා. මෙන්න මේ කාරණා තුන තේරුම් ගන්න ඕන. ඒ තුنين තමයි සංකතයක් හොයාගන්නේ. ඒ සංකතයක තියෙනවා සංකතයක් සකස් වෙලා තියෙනවා පලිච්ච සමුප්පන්නෝ. සංකතය පලිච්ච සමුප්පන්නෝ. එතන මේ සංකතය පරිත්‍ථමපන්නය කියන මේ විස්තරය දකින්න ඕන ඉස්සෙල්ලා. මොකද හේතුව සංකතයක් අபிසංකරණය කරන හිඳයි සංඛාර කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ගෙයක් හදාගත්තා. ගේ යලි ප්‍රතිසංස්කරණය කරනවා කියලා එකක් තියෙනවා. මේක උපමාවක්. ඉස්සෙල්ලා මූලික වශයෙන් සැකිල්ලකින් ගේ හදලා සකස් කරේ තියෙනවා. කලින් කලට මොකද කරන්නේ මේක කඩා වැටෙන්න නොදී විවිධාකාර හැඩතල දදා හද හදා අභිසංකරණය කරනවා නැත්නම් ප්‍රතිසංස්කරණය කරනවා මෙන්න මේ වගේ මේ කරන වැඩපිළිවෙලක් තියෙනවා මේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල. අන්නේ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලට කියනවා අபிසංකාර. සංකාර කියන්නේ ඒකයි. අபிසංකාර කියන එක විශේෂ වෙනවා. ඒක සසර ගමනට හේතු වෙන විශේෂ සකස් කිරීමක් වුණොත් ඇලිලා ගැලිලා කරන જાති එකක් වුණොත් ඒක අபிසංකාර වෙනවා. එතන මේ සබ්බේ සංඛාරා කියන වචනේ තෝරා ගන්න ඕනේ මූල ධර්මයේ ඕකයි සංඛාරවල. ඒ හිතේත් හට ගන්නවා සංඛාරය. ඒ හට ගන්න සංඛාරය තෝරා ගන්න මොකද්ද කරන්නේ සංඛාරේ? එකක් දකින්න ඕනේ. හිතේ හට ගන්න සංඛාර චෛතසික වලට අයිති. ඒක චෛතසිකය. ලෝකේ තියෙනවා සංඛාර. ඔය කියන්නා වූ සංකතයක් වශයෙන් සකස් කරගත්ත දෙයක්. ඒකට බලපානවා. කර්ම බලපානවා. කර්මජ රූප ආදී හැදිලා එහෙම හේතු වෙනවා සකස් වෙන මූලික වෙනවා. ලෝකේ සකස් වීමටත් මූලික වශයෙන්. කර්ම ඍතු හේතු කියලා මේ තුනෙන් ලෝකේ සකස් වෙනවා බාහිර ලෝකයක්. එතන මේ සකස් වෙලා තිබිච්ච ඒවා තියෙනවා නම් ලෝකේ හැදිලා. ඒවා අපි දැනගන්නේ කොහොමද? ඒවට නමක් තියාගන්න. ඒවා හඳුන්වනවා විවිධ නම් වලින්. ඒ මිනිස්සු නම් තියාගෙන තියෙනවා. ඒවට ඉති උරුම නම් නේ හදාගත්ත නම් තමයි හැම එකකටම තියෙන මොනවා හරි හේතුවකට ගැලපෙන ක්‍රම රටාවක් ඒක ගැලපෙනවා. ඒ ඊට අනුකූලව නම් තියාගෙන හදාගෙන තියෙනවා. විවිධ හේතුන් මත. දැන් අපේ ශරීරයේ තියෙනවා සංකත. උපදා පේනවා. වෙනසීමා පේනවා. සිටියෝගේ විපරිණාමයක් පේනවා. මුළු ශරීරය ගත්තාම සංකතයක්. ශරීරේ නම් සංකතයේ උපතක් පේනවා. මව් කුසයකින් උපන්න. අපි එතන ඉඳන් ගත්තොත් මිනිස් හිරුල මව් කුසය හැදෙන කාලේ අත්තල හැදිච්ච කාලේ ඉඳන් ගත්තොත්. බිහි වෙන තැන පටන් ගත්තලම සංගතයක උපත. දරුවා උපන්නා. එහෙම කියනවා. ඊට පස්සේ අවුරුදු ගාණක් ඉඳලා මලා. අපිට අවුරුදු 80ක් 90ක් ගිහින් කමන්නේ. 90 අවුරුද්දා 100 අවුරුද්දා ගිහිල්ලා ඒ උපන් දරුවා 100 අවුරුද්දකට පස්සේ මලා. මේ වැරදි නිසා අපි උපන් කාලෙම නමක් තියාගත්තා. ඒ මිනිසයා හඳුන්වන්න උපන් දරුවා හඳුන්වන්නේ ඒ කාලේ ඉඳන් උපන්නේ මිනිසෙක් කියන සම්මතයේ ඉඳලා ඒ මිනිසයාට අපි නමකුත් තියාගන්න. අය මිනිසයා කියලා තියාගත්තේ නම. මනුස නාමය. ඒ මනුස රූපේ තමයි දැක්කේ. සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන රූපේ. කය කියා දැක්කේ. එතකොට අපි යාට නමක් තියා ගන්නවා පුද්ගලයාගේ නමක් ඕන තරම් કોઈ නම් තියාගෙන ඉන්නේ. ඒ වගේ නමක් තියා ගන්නවා. ජයපාල ජිනදාස් මේ කාලේ ලං අදලන්න ඉතින් විවිධාකාර මේ මල් වල තියෙන නම් ආගේ පොඩි වල්නි තියෙන්නේ. මොනවා හරි කමක් නැහැ. කියන්න නමක් ඒ පුද්ගලයා හඳුන්වන්න. දැන් ওই නම තියාගෙන අපි දෝ ජයපාල කියන නමක් තියාගත්තා කියලා. උපදුනට පස්සේ මෙයාගේ නම මොකද්ද? එයාගේ නම ජයපාල. ඊට පස්සේ මොකද කරන්නේ? අන්න සිටියව හඳුන්වන වචනේ. උපතා පෙනී. ඒක කෙලවර මරණයක් තියෙනවා. අතරමැද වෙනස් වීමක් පේනවා. දැන් දරුවා ජයපාල. දරුවා කාලෙමයි නම තියාගත්තා. ටික කාලයක් ගිහින් බලනකොට ළමයෙක් වෙලා, ගැටවරයෙක් වෙලා. නැනම් ලොකු ළමයි. දැන් ජයපාලමයි ඒ. මෝරපු ජයපාල, ලපටි ජයපාල එහෙම එකක් නැහැ. තිබ්බ නම එහෙමමයි. හැබැයි මෝරපු කය, ලපටි කය, කය එහෙම වෙනස් වෙනවා. තිබ්බ නම ඒ ආකාරයෙන්ම පවත්වනවා. දැන් මොකද කරන්නේ? අර නම තියාගත්ත ජයපාල කියන එක නා දැන් තරුණයෙක් වෙනවා. කය වෙනස් වුණා. ලදරු අවස්ථාව මිය ගියා. ළමා අවස්ථාව ඒකමපත් වුණා. ඒ අවස්ථාවත් මිය යනවා. තරුණ අවස්ථාවේ දැන් නමක් තියෙනවා. දැන් තරුණ තරුණයා කියනවා. දැන් හරි ජයපාල කියන එකලාගේ අතරමැද වෙනස් වීම. උපතක් පේනවා දැන් අතරමැද වෙනස් වීම තමයි අර වෙන්නේ. ඔන්න සංකතය තෝරා ගන්න හැටි. දැන් මෙහෙම මේ සංකතයක් හදලා ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ අවුරුදු 100ක් ගියා හරි කම නැහැ වයස ගිහිල්ලා. පැරෙන දවසක් ආපුවාම එදා වෙනකන් ජයපාල කියන. අනේ දැන් ජයපාල හරි වයසයි. ජයපාලගේ කොන්දත් කුදු වෙලා හැරෙමින් තියෙන්නේ දැන් යන්නේ. එහෙමත් කියනවා. ඉතින් කොහොම කියලා අන්තිමට අන්න ජයපාල මැරිලාලු කියලා ආරංචියක් එනවා. අර සම්මතියෙන් කතා කරන කාලේ ඉක්ම ගියා. මෙන්න මේ අපි සම්මත තියාගන්නේ සංකත වලට කිව්වේ ඕකයි. ওই සංකතය තුළ විවිධ කොටස් තියෙනවා. ඒ ශාරීරික කොටස් ඒවා සංකත. සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච. මොනෙන් හරි කමන්නේ හිතේ නාම ධර්මයන්ගෙන් හරි රූප ධර්මයන්ගෙන් හරි සකස් වුණේ වට කියනවා සංකත. ඒවට තියා ගන්නවා එක එක නම්. ඒවා සම්මත. ඒ සම්මතයෙන් තමයි ඒක තියෙනකන් කතා කරන්නේ. සිටියහුගේ විපරිණාමය. සිටියහු කියන්නේ තියාගත්ත සම්මත නාම හරි ඒ තියාගත්ත ඒවා. ඒ වෙනස් නොවන සම්මතයෙන් තියාගත්ත සංකතයක් ලෝකේ නෑ කොතනකවත්. ශරීරයේ හැමතැනම හැදිලා තියෙන පොඩි පොඩි සංකත වලින් මහා සංකතයක් හැදිලා. සකස් වීමක්. කෙස් වලින්, ලොම් වලින්, නියපොතු වලින්, දත් වලින්, හංකඩ වලින්, මස් වලින්, නහර වලින්, ඇට වලින්, ඇට මිදුළු වලින්, වකුගඩු වලින්, හද මසින් මේ මේ විදිහට මේ ශාරීරියේ කෑලි 32කින්ම, කොටස් 32කින්ම එකතු වෙලා හැදිච්ච එක සංකතයක් තමයි අපි සම්මත නමක් තියාගත්තේ. ජයපාල කිව්ව අපි කියමු මේ නම තිබ්බේ ඒකට. කෑලි 32ක එකතුවකට. දැන් අපි දකිනවා මේ සිද්ධිය සකස් වුණ ආකාරය. දැන් මේ නියපොත්තක් අරගන්නවා. ඒකට අවුරුදු 80ක් 90ක් එහෙම ආයුෂ නැහැ. නියපොත්ත කියලා අපි හඳුන්වනවා. දැන් මොකද වෙන්නේ? නමත් තියාගත්තා. දැන් බලන්න මේ නියපොත්ත මොකද වෙන්නේ? නියපොත වැඩෙනවා. වැඩිච හරිය ගෙවෙනවා. ආපල හරි අයින් කරනවා. එක ගෙවිලා හරි කැරිනවා එක මොක හරි වෙලා යනවා. ඉතින් නියපොතු වවා කියනවා මගේ දීග නියපොත්තක් තියෙනවා. දිග නියපොත්ත කියලා සම්මතයක් තියාගත්තා. මොකේද තියාගත්තේ? මේ සකස් වුණ දෙයකට. පේන්න සකස් වෙලා තියෙනවා. යම් කිසි නමකින් හඳුන්වන්න කාලයක් තියෙන දෙයක්. ඒකට නමක් තියාගන්න. මෙන්න මේ සංකතයක් හටගත්තාම ඒකෙත් උපතක් තියෙනවා. නියපොත ගැලවුණා නැත්නම් ගෙවිලා ගියා කියලා විපතක් තියෙනවා. එතකන් පේන ස්වභාවයක් තියෙනවා වෙනස් වෙවි. පොඩි පොඩි වෙනස්කම් ඒක වෙනවා. සිටියහුගේ විපරිණාමය. මෙන්න මේ වගේ සියනකොට මොකද කරන්නේ? ඒවට ලෝක සත්‍යය විවිධාකාරයෙන් බැඳෙනවා. සතර මහා භූතයන්ගෙන් සකස් වෙච්ච මේ සංකත අගය කරනවා. ඒවා වටිනවා කියන නිගමනයක් දෙනවා. ප්‍රයෝජනවත් කියලා අදහසක් අරගෙන ඒවා පිළිබඳව බැඳීම් රැඳීම් ඇති කරගන්නවා. ඇති කරගත්තාම මොකද කරන්නේ? හදාගත් සංකත වලින් විවිධ විදිහට උපමට්ටම් කරමින් විවිධ විදිහට හැඩතල හදමින් ගනිමින් අවිසංකරණය කරනවා. නැත්නම් ප්‍රතිසංස්කරණය කරනවා අද කියන හැටියට. මොකද ප්‍රතිසංස්කරණය කරන්නේ ඒක හොඳයි කියලා ගත නිගමනයෙන් ඒකට බැහැගෙන ඒකෙන් ප්‍රයෝජනයක් ගන්න ඒක අර පරිස්සම් කරගන්න ඕනේ ඒක හදා ගන්න ඕනේ ලස්සන කරගන්න ඕනේ හැඩ වැඩ කරගන්න ඕනේ මෙහෙම අදහස් අරගෙන කරන වැඩවිල්ල තමයි අන්න සංකතය අபிසංකරණ හේයින් අபிසංකරණ කරන්නේ කාරණී කරන හේයින් ඒකට සංඛාර කියනවා කියලා විග්‍රහ කළා එනම් මේ සංඛාර තෝරා ගන්න මොනවද කියලා එතන මේ සංඛාර කියනවා සකස් වෙනකොට විවිධ මූල ධර්ම වලින් සකස් වෙනවා. ඒ මූල ධර්ම විවිධාකාරات වෙනවා. ඒ පටන් ගන්න තැන් තියෙනවා. මේ ලෝකේ පිහිටලා තියෙන විද්‍යාමානලා තියෙන අපි අර ඉස්සෙල්ලා කිව්ව සංකතයක් නැත්නම් අර සතර මහා භූතයන්ගෙන් හෝ හටගෙන තිබෙන දකින්න තියෙන දේවල් සියලු නංගම් තියෙන මේ ලෝකේ දේවල්. ඒවා ඔක්කොම සංකත. අபிසංකරණය කරන හේයින් සංඛාර කියන. මේ සංඛාරයක් කොච්චර ගොඩ නැගුවත් අபிසංකරණය කළත් ඔය සංකත අරගෙන ඒවෙන් ගොඩනගාගත જાතිය ඒකත් සංකතයක් වෙනවා. ඒ සංකතයේට උපතක් තියෙනවා. අපි ගයක් හදනවා කියලා ගන්නවා. අර පස් කියන්නේ සංකතය. ජලය කිව්වේ සංකතය. ඒව අරගෙන ඉවරලාගෙන ජලයෙන් අඬලා ඔක්කොම කරලා අන්න අපිත් ඒකත් අபிසංකරණය කරනවා. සංකතාරකින්. ගඩොල් කියලා හදා ගන්නවා, උළු කියලා හදා ගන්නවා, මේ විදිහට ගෙවල් හදන්න අවශ්‍ය ද්‍රව්‍ය හදා ගන්නවා. ද්‍රව්‍ය වලටත් නමක් දා ගන්නවා. ඒවා හැමෝම තියෙන්නලා බැලුවොත් මොකද වෙන්නේ කියලා අර අபிසංකරණය කරනකොට සංකතයක උපතක් හැදෙනවා. උපතින් ගොඩ නැගිච්ච දෙයකට නමක් තියනවා. උළු කැටි, ගලුළු කැටි, ඒකත් එහෙම නම. ඒකෙත් අවසානයක් තියෙනවා. කවදාවත් ඔහොම තියන්නේ කවදා හරි බිඳිලා කැඩලා යන දවසක් තියෙනවා. ඒක ඩොරුමයි. උපතක් පේනවා, විනසක් පේනවා, අතරමැද වෙනසක් පේනවා. අලුත් වෙනවා, අලුත් දේ ක්‍රමක්‍රමයෙන් පාරණ වෙනවා, දිරකඩ වෙනවා, වෙනසිලා යනවා. මොකද? අතරමඟ වෙනස. අභිසංකරණය කරනවා. ඊට ඉස්සෙල්ලා ඒක හුණු ගන්නවා, ඊක පාට ගන්නවා, පරිසං කරලා තියෙනවා. ඒකෙන් විවිධ වැඩ ගන්නවා, උපමට්ටම් කරනවා. ඉතින් ඔයයන් ගෙවල් හදනවා, ඉන්න තැන් සකස් කර ගන්නවා. ඉතින් වටි හැම නොයෙක් දේවල් හදනවා, ලස්සන දේවල් හදනවා. විවිධ දේවල්. අபிසංකරණය කර කර අන්නේ කරන බාහිර ලෝකේ සංකාරණ ඉපදවනවා. සංකතවලි. ඔය සංකාර නිසාමයි සංකත ගොඩනගන්නේ බාහිර හෝ අභ්‍යන්තර හෝ. ඕවා ගොඩනැගීමේ මූලිකත්වයක් තියෙනවා. හොයාගෙන හොයාගෙන ගියාම මහා සංකත පේනේවා. ඔය සූක්ෂමයේ හොයාගෙන කොහෙන්ද මේකේ මුල මොනවෙන්ද හැදෙන්නේ? එතකොට ඉතින් හොයාගෙන ගියාම ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු, පඨවි ධාතු කියලා පස් ජල ගිනි සුලං කියලා මේ හතර සංකත හතරකින් අභිසංකරණය කරමින් තමයි මේ ලෝකේ ඔය හතරෙන් හදාපු ඔක්කොම තියෙන්නේ. දැන් ධර්ම කියලා කියන්නේ තවත් එහාට බහින්න ඕන. ඒක හො ගැඹුරු තැනක්. ওই සංකත ওই විදිහට දරන්නේ මොන බලයක් නිසාද? අන්න ඒක නොපෙනෙන පැත්ත. සංකතය කියලා කිව්වේ අර අපිට පේනේවා නමක් තියාගත්තේවා. නමක් තියාගත්ත එක අසුර කරන්න පුළුවන් බලන්න පුළුවන්. ඒක යම් කිසි ස්වභාවයකින් වටහා ගන්න පුළුවන්. ඒ ආදි වශයෙන් ඒවා දැනගෙන නම් ගොත් තියාගෙන අපි ඉන්නවා. එතකොට යාත් හැදුනේ කොහොමද කියලා බලනකොට ඊට වඩා මූල ධර්මයක් තියෙනවා. මූල ධාතුවක්. ඒවා යම් කිසි ක්‍රමයකින් දරනවා. ශක්ති විශේෂයක් නිසා දරනවා. ඒ දරා හිටන නිසා තමයි මේ සංකතයේ යම් යම් කාල සීමාව පවතින්නේ. එතන මෙන්න මේ දරන්නා වූ ශක්තියක් තියෙනවා. ඒක මූල ධර්මයේ හොයා නිකම්ම ධර්ම කියන එකෙන් අන්නේ ශක්තිය අහු වෙනවා. ධර්මයක් තියෙන බව ලෝකේ දැනගන්නේ සංකත පහළ වෙච්චෙන්. ඔය ක්‍රියාකාරීත්වයන්ගේ අපි හිතමු දැන් ඔය ෆෑන් එකක් කැරකෙනවා. ඒක කැරකෙන්න ශක්තියක් ඕනේ. ඒ ශක්තියකින් තමයි කැරකීමේ ක්‍රියාවලියක් අපිට දකින්න හම්බ වෙන්නේ. කැරකෙන එක පේනවා. ඒක ද්‍රව්‍ය වස්තු බවක් දන්නවා. ඒ කරකවන බලය පේන්නේ නැහැ. කැරකෙන නිසා බලේ තියෙන බව දන්නවා. බලය ක්‍රියාත්මක වෙන බව දන්නවා. ඒක කැරකීම් වශයෙන් දරන්නේ ඒකට අවශ්‍ය ශක්තියක් දුන්න නිසා බවක් දන්නවා. මෙන්න මේ වගේ අති සියුම් හරියක් තියෙන නොපෙනෙන පැත්තක්. එහෙම දෙයක බල ශක්තිය නිසා තමයි අර විවිධාකාර සංකතයන්ගේ ක්‍රියාකාරීත්වයන් විද්‍යාමාන වෙන්නේ. සංකත අභිසංකරණය කරන්නත් ඒ ධර්ම ඕනේ. එනවා ශක්තිය ඕනේ. ඒ වගේ දරා සිටින ශක්ති ක්‍රම තියෙන්න ඕනේ. මෙන්න මෙහෙම හොයාගෙන යනකොට අන්තිමට පේනවා. අති සියුම් කොටසක් ක්‍රියාත්මක වෙන තැනක් තියෙනවා. මනසත් එක්කලා. මනසට අරමුණු වෙන කොටසක් තියෙනවා ධර්ම කියලා. ඒව ඇහැට, කනට, දිවට, නාසයට, ශරීරයට අරමුණු වෙන්නේ නැහැ. හයවෙනි මනෝද්වාරයේ කියන එකට අරමුණු වෙනවා. අන්නේ හයවෙනි මනෝද්වාරයට අරමුණු වෙන කොටසක් තියෙනවා. ඒක අපි දකිනවා ධර්ම කියලා. මනංච පටිච්ච ධම්මේච උප්පජ්ජති මනෝ විඥානං ආදී වශයෙන් මේ ධර්ම විග්‍රහ වෙනවා. එතර අපිට ඇහැට පේන්න අහුවෙන. අහුවෙන ඇහැට පේන්න තියෙන. ස්පර්ශ කරන්න පුළුවන්. හැලරුවක් වෙන්නන්න වෙන් කරලා තියන්න පුළුවන්. එහෙම දේවල් වල තමයි අපිට උපත පේන්නේ. සිටියහුගේ විපරිණාමය පේන්නේ. අර සංකත වල මරණය පේන්නේ. අපි කැමති විදියට හදාගන්න උත්සාහ කරන්නේ ඒවා. ගෝචර නිසා ඒක අපි මොකද කරන්නේ නිසි කියලා හැම වෙලෙම හොඳ ඒවා වෙන් කර ගන්නවා. පංචකාමයේ විදීමට බලාපොරොත්තු වෙන සත්‍යය ඊට හේතු වෙන්නා වූ සකස් වෙලා තියෙන සංකත අරගෙන අபிසංකරණය කරමි. ඒවා හොඳයිනේ. මේවා හොඳ කොච්චර හොඳ මේවා පවත්තන්න ඕනේ කියලා ඒක läගගෙන බෑගෙන එහෙම පවත්තන්න හදනවා කැමැතිසේ පවත්තන්න හදනවා. නමුත් ධර්මතාවයේ ස්වභාවය කියන එක පේන්නේ නැහැ ධර්මයේ නොපෙනුනට ඒවට උරුම ධර්මතාවයක් නිසා මේ සංකතේ හැදිලා තියෙන ධර්මතාවයට අනුකූලව ඒවැ කාල සීමාව ඉක්මනට ඒක වෙනසිලා යනවාමයි. වනසන්න කැමැත්තෙන් නෙමෙයි ඇති කරගත්තේ. පවත්තන්න බලාපොරොත්තු වෙයි. නව සිද්ධ වුණේ වෙනසිලා ගියේ. කැමැතිසේ වුණේ නැහැ. අන්න ඇති වෙනවා සයක්. මොකද්ද? ඉච්ඡසේ නැහැ. නිසිසේ නැහැ. අනිසි අනිච්චයි. දැන් අපිට පෙලෙන්න සිද්ධ වෙනවා. අනේ මේක හැදලා ගියා, වෙඳිලා ගියා. මං කොච්චර බලාපොරොත්තු වෙද්දී මේක රැකගෙන හිටියේ. බැරි උනන්නේ මෙච්චර කරලා රැකගන්න. ඉතින් දැවෙනවා, තැවෙනවා. අන්න ඒකේ තියෙන පීඩන ලක්ෂණ. ගොඩ නගා ගන්න කොච්චර මහන්සි වුණාද? එහෙම දුක් වේදනා මේ අනිත්‍ය ලක්ෂණේ හැටි. අට්ඨියේති හරායති jigucchati. ඔය කියන කාරණා තුනේ යුත් වෙන්නා වූ අනිත්‍ය ලක්ෂණයත් ඔය සංකතවල දකින්න හම්බ වෙනවා. හැබැයි සංකත ගොඩනගන ධර්මයන්ගේ එහෙම දක ගන්න අමාරුයි. මොකද අර ඇහැට පේන කන්ට ඇහෙනවා වගේ ගෝචර නැහැ. ඒ ධර්ම මනසට දැනෙනේවා. මනසින් ගන්නවා නිගමන. ඒ ඒ ධර්මයෝ මනසින් අරමුණු කරනවා. රූප ධර්ම, සද්ද ධර්ම, ගන්ධ ධර්ම, රස ධර්ම, පොට්ටබ්බ ධර්ම, විවිධාකාර මනෝ ධර්ම මේ ආදිවාසීනු ධර්ම ගන්නවා. ඒ මූල ධර්මයක්. ඒ මූල ධර්මය හදාපු එකක් නෙමෙයි හදා ගැනීමේ ක්‍රමවේදයක්. අපිට අවශ්‍ය දේ හදා ගන්න ඕන නම් ඉස්සෙල්ලාම හිතර ගන්න ඕනේ ශක්තියක්. හිතෙන් හදා ගන්න ඕන අරමුණක් එන්න ඕන හිතට. ඒ අරමුණ වැද්ද ගන්න ඕන ඇතුළට. අන්නේ වැද්ද ගන්නකොට ඒව ගන්න ක්‍රමයක් තියෙනවා. අපි සංකාර කියලා වචනකින් හඳුන්වන චේතනා කියලා වචනයක් තියෙනවා. අන්න ඒක අපි සකස් කරගන්නව ඇතුලේ. සකස් කරගන්න ක්‍රමවේදයක් තියෙනවා හිතක් හැදෙන්න ඕනකො දකින්න. මලනච්ච පරිච්ඡ ධම්මේච උපජ්ජති මනෝවිඤ්ඤාණ කියලා දකින්න ක්‍රමයක් තියෙනවා. මනෝවිඥානේ හැදෙන හැටි ඒ මනෝවිඥානේ උපන්හා මනෝවිඥානේට අරමුණු වෙනවා. ওই ධර්ම. අන්නේ අරමුණු කර ගැනීමට අවශ්‍ය වෙන ක්‍රමවේදයක් තියෙනවා. අවශ්‍ය විදිහට ඒවා හැඩ ගහ ගන්න ඕනේ. සකස් කර ගන්න ඕනේ. හරි ගැඹුරු හරියක් ඔය තියෙන්නේ චිත්ත චෛතසික කියන ඒවා. ওই සංඛාර කියලා අභ්‍යන්තරයේ දිනා චිත්තේ චෛතසික නැමැති සංඛාර කියලා කොටසක්. සංඛාර ස්කන්ධය කියලා අපි ඒකට කියනවා. පංචස්කන්ධයේ සංඛාර ස්කන්ධේ. ওই සංඛාර ස්කන්ධය කියලා කියන්නේ මොකද්ද? අර සංකතයක් අபிසංකරණය කිරීමේදී කියන වචනයක්. දැන් අපි චේතනා කියලත් ඕකට කියනවා. අපි මොනවද හදාගන්නේ? චේ කියලා වචනයක් තියෙනවා. තනා කියලා වචනයක් තියෙනවා. චේ තනනෝ. චේ කියන්නේ මොකද්ද? ඡායාව. ඒ මොකක්ද ඡායා කියන්නේ? හරි ගැඹුරු තැනක්. ආරම්මන විජානනය කරන්න නම් අරමුණ ඡායාවක් කරන්න ඕන. ඡායා කරගන්න ඕන. ඡායා කරනවා. ඉතින් හරිය ගැඹුරු තැනක් විග්‍රහ කරලා මේක නොකියත් බෑ මේ අභ්‍යන්තර සංකාර ගැන අහනකොට. පෙර භවයේ කරන ලද කර්මයන්ගෙන් පටිසන්ධිය වශයෙන් අපි උප්පත්තියේ කර්ම වේගයකින් විපාකයක් ලබලා. ඒකෙන් හටගත්තා වූ නාම රූප පද්ධතියක් තියෙනවා. ඒකෙන් හටගත්ත ආයතනානම් පටිලාභෝ කියලා ආයතන 6ක ප්‍රතිලාභය. නැවත ලැබීමක් ඇති කරගෙන තියෙනවා. ඒක තමයි මේ සජීවී කය. මේ සජීවී කය තුළ චක්කායතන, සෝතායතන, ගානායතන, જીවහායතන, කායායතන, මනායතන කියලා. අර කර්ම ශක්තියෙන් ආයතන හයක් හදලා දෙනවා. ඒ ආයතන හය තමයි මේ කයේ තියෙන්නේ. අපි උඩ අභ්‍යන්තර ආයතන කිව්වා. මේ ආයතන හැම වෙලෙම ඒකට අවශ්‍ය කටයුතු කරන්න අවස්ථාව වෙනකම් කර්ම ශක්තිය තුලින් ගොඩ නැගෙමින් කර්ම ශක්තියෙන් ගොඩ නැගෙන ජීවිත රූපය කියන රූපය ඇසුරට වැටිලා මැරෙන්නේ නැතුව ජීවත් කරෝමි ජීවියෙක් වශයෙන් පවත්වනවා අන්නේ ජීවියෙක් වශයෙන් පවත්වාගෙන යනකොට අර ආයතන ආය හදලා දීලා තියෙන කර්ම ශක්තියෙන් හැබැයි ආයතන 6 ක්‍රම දෙකකිනුයි ආයතන වෙන්නේ. අරමුණක් එනකම් ඒකට අරමුණක් සම්බන්ධ වෙනකම් නිදා ඉන්න ආයතන. අක්‍රියව ඉන්නවා. හැබැයි ආයතනෙමයි. චක්කායතනෙට රූපයක් එනකම් අක්‍රියයි. ඇත් දෙකක් පියාගෙන සද්ද නැතුව ඉන්නකොට චක්කායතනෙට රූපයක් එන්න. නැත්නම් ඒකට අවශ්‍ය කරන්නා වූ සේයාවක් එන්න විදිහක් නැතිඳ වැහුණා. සේයාවක් නැත්නම් ඡායාවක් කියන. ඡායාව. චේතනනෝ ඡායාවිනෝ. හරි ගැඹුරු තැනක් ඔය. එහෙනම් අපේ ආයතන දෙකක් තියෙනවා චක්ක ආයතනයේ කර්ම ශක්තියෙන් හටගත්තා වගේම තවත් ආයතනයක් හදලා තියෙනවා අපි ළඟ. ඒක අභ්‍යන්තර ආයතනෙ. බාහිර ආයතනයක් හදලා තියෙනවා අපි ළඟම ඇහි. රූප ආයතනය කිය. ඒ රූප ආයතනයේ තියෙන්නේ කොහෙද? ඇහි තිබෙන්නා වූ ඔප්නැංග වෙච්ච ප්‍රසාදය ඇතනම ඇහි බබා කියලා අපි කියන්නේ. අන්න එතන ඇසුරු කරගෙන අර අති සියුම් කර්මජ කයත් එක්කලා සම්බන්ධ වෙලා තියෙනවා. එතන මේ බාහිර ලෝකයේ තිබෙන්නා වූ යම්කිසි ඡායාවක්. අර කියන්නා වූ බාහිර ලෝකයේ තිබෙන්නා වූ යම්කිසි සටහනක්. කන්නාඩියකට වැටෙන්නා වූ පිළිබිඹුව වාගේ ඕකේ වැටෙනවා. ඈ එහාට මෙහාට අහලොන්න බලනකොට වැටෙන්නේ ඒවා තමයි. ඔන්න ඔය වැටෙන ඡායා. ඔය සටහන, ඔය නිමිත්ත. ඒකට සම්බන්ධ වෙන ඒක ගිහි වදින්න යම් තැනක් මිත්‍රද අන්නේ මිත්‍ර දේහා සම්බන්ධ වෙනවා. ගිහින් හිටිනවා. එහෙනම් යම් යම් දෙයට මිත්‍ර දේ තියෙනවා මිත්‍ර දේ මිත්‍ර දෙයට සම්බන්ධ වෙනවා. චක්කුංච පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤ්ඤාණය පටිච්ච වෙන්න ඕනේ එතන ඒ කියන්නේ. චක්කු ద్వාරයේට අර ප්‍රසාද රූපේ තිබෙන රූප නිමිත පටිච්ච වෙන්නේ කොහොමද කියලා බලන්න ඕනේ. ඒකට ගැළපෙන්න ඕනේ. ඒක සමග මිත්‍රත්වයක් තියෙන්න ඕනේ. එහෙනම් චක්කෝද්්වාරයේට කවදාවත් ශබ්ද මිත්‍ර කරලා අරමුණු කරන්න බෑ. ඇහැට ශබ්ද ඇහෙන්නේ නෑ. ගඳ සුවඳ මිත්‍ර නෑ. ගන්ධය ඇහැට දෙන්න බෑ පෙන්වන්න අරමුණු කරන්න බෑ. ගැළපෙන්නේ රසත් ඇහෙන් බලන්න බෑ. ඒක දිවෙන්. ස්පර්ශයට ගලපන්න බෑ ඇහැ. එහෙනම් ඇහැට රූප වලට පරිච්ඡයයි. රූප සටහන ගන්නවා. අන්න බාහිර ආයතනයක් වන චක්කු ප්‍රසාදයට වැටෙන අර ඡායාව කොහරද යන්නේ? අර ඇතුළත තිබිච්ච චක්කු ප්‍රසාදය හා සම්බන්ධයි. එතෙන්ට සම්බන්ධ වෙලා වදිනවා. කර්ම ශක්තියෙන් වද්දෝන. දැන් චක්කු විඥානයක් නැහැ හැදිච්ච එකක් එහෙම අපිට පස්සේ ක්‍රියාත්මක වෙන්නේ. අලුතෙන්ම නිර්මාණය වෙන්න ඕනේ. චක්කු විඥානය කියන්නේ හේතුඵලය. දැන් කොහොමද මේක සකස් වෙන්නේ? චක්කු විඥානය කියලා එකක් ඉස්සෙල්ලා තිබුණ නැහැ. ඉස්සෙල්ලා තිබිච්චා ඉස්සෙල්ලාම ඇරිලා ඉවරයි. ඒ ඒ වර්තමාන මොහොතේ මේ ඇහි ප්‍රසාදයට වැටෙන්නා වූ යම්කිසි ඡායාව ඒකට ගැලපෙන්නා වූ චක්කු ප්‍රසාදයට ඇසුරු කරලා සම්බන්ධ කරලා දෙනවා කර්ම ශක්තියෙන්. අන්නේ චක්කු ප්‍රසාදයේ කියන අභ්‍යන්තර වන්නා වූ ආයතනේ සම්බන්ධ වෙන්න තැනක් තියෙනවා. මන ආයතනයක සම්බන්ධයි. මන ආයතනේ ඔක්කොම සම්බන්ධයි. මොකද මන ආයතනේ පහළ වෙන්නා වූ මනෝවිඤ්ඤාණයෙන් නැත්නම් මනසින් සියල්ල ආරවණු කරන්න පුළුවන්. අතීත අනාගත වර්තමාන සියුම් ඝන දුර්ලභ හීන ප්‍රනීත ආදි වශයෙන් මේ වෙලා තියෙන හැම දෙයක්ම අරමුණු කළ හැකියි. ඉතින් ඇහෙන් රූපයක් අරගත්තාම අර කියන විදිහට රූප ඡායාව ඇදලා අරගෙන චක්කු චක්කු ద్వාරයට වැදුනහම එන්න චක්කු වස්තු වල සම්බන්ධ වුනහම ඒ මොහොතේම ඒක සම්බන්ධ වෙනවා. අර ඉස්සෙල්ලා අපි කිව්ව මනෝ ద్వාරයට එහෙම නැත්නම් මන ආයතනයට. මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ කරනකොට චක්කුද්්වාරයයි මනෝද්්වාරයයි දෙක ඔය ක්‍රියාවලියට සම්බන්ධ වෙනවා. මුලින්ම චක්කුද්්වාරයෙන් එනවා ඒකට ඇදලා ගන්න කොටස. ඒත් විඥාණයමයි හැදෙන්නේ. ඒ චක්කුද්්වාරයට වදිනකොට මොකද වෙන්නේ? අන්න අර ඡායාව ස්පර්ශ වෙනවා. දැන් ඕක ස්පර්ශෙන් හිතක් එහෙම කොහෙවත් තිබුණේ නැහැ. මනෝවිඥානය කියලා. ඔය ස්පර්ශ වෙන මොහොතේම හරියට අත් දෙක එකතු වෙලා අප්පුඩියක් ගහපුවාම අප්පුඩි සද්ද කොහෙවත් නැතුව එතන බිහි වෙලා මතු වෙලා හිටන් සද්දය ඇහෙනවා වාගේ. අත් දෙක වෙනයි අප්පුඩි සද්ද වෙනයි. අප්පුඩි සද්දේ අත් දෙකක් නෙමෙයි. අත් දෙකේ හැඩතලත් අප්පුඩි සද්දේ නෑ. නමුත් අත් දෙකේ ඝට්ටණයෙන් අප්පුඩි සද්දේ හැඩගත්තා වාගේ. ඔය ඇහි ප්‍රසාද රූපයෙන් ගත්ත ඡායාව අර චක්කු වස්තුවේ ස්පර්ශ වෙනකොට ඒක හෘදේ වස්තුව ඇසුරු ළඟ තියෙන එකක්. හෘදේ වස්තුව ඇසුරු කරගෙන කර්මජ හෘදේ මේ අපේ ඇඟක් තියෙන ඒකේ ආකෘතිය. අන්න එහෙම තිබිලායි එතන ගිහිල්ලා වදිනකොට අන්නේ දෙක ස්පර්ශ වෙනවා. නැත්නම් චක්කු වස්තුව හැදිලා තියෙන්නේ චක්කු දසක කියන කර්ම ශක්තියම හදලා දුන්න දෙයක් තියෙනවා මුලින්ම චක්කායතන හැදින් හැදෙන්නේ ආපෝ තේජෝ වායෝ පඨවි වන්න ගන්ධ රස ඕජා කියලා සුද්ධාස්තිකේ රූප කලාප අටකුයි ජීවිත රූපය කියලාක ජීවත් කරන කර්ම ශක්තිය තව තව යමක් හදලා ඒකට සම්බන්ධ කරපු ඒ ජීවිත රූප කියන කොටසයි ඒක වස්තුනේ පෙනීමට චක්කු කිරීම නිසා චක්කු වස්තුවත් එක්කලා කියන ওই ටික එකතු වෙලා රූප කලාප 10ක් හැදෙනවා. ඔකට චක්කු දසක කියලා කියනවා. රූප කලාව 10 කොටස. මෙන්න මේ හටගත් කොටස දැන් ජීවිත රූපයක් නිසා ජීවිත රූපයකට ඝට්ටණය වෙනකොට යමක් ස්පර්ශ වෙනකොට අන්න හිත කියන එක කොට නැගෙන මූල ධර්මයි. එන ජීවිත රූපය සම්බන්ධ වෙච්ච නැති සුද්ධාෂ්ටකයෙන් හිතක් ගොඩනගන්න ස්පර්ශ කරවන්න බෑ. එන හිතක් ගොඩනගෙන චක්කු විඥානය ගොඩනගන්න නම් ওই ජීවිත රූපේ සහ චක්කු වස්තු කියන ඔය රූප දෙක සම්බන්ධ වෙච්ච සුද්ධාෂ්ටකයක රූපටත් එක සම්බන්ධ වෙන්න ඕනේ. ඔන්න ඔය ටික සම්බන්ධයක කර්ම ශක්තියෙන් සකස් කරලා තමයි අපේ හදවත ඇසුරු කරගෙන තියෙන කර්ම ශක්තිය හදවත ඇසුරු කරගෙන අර කියන මූලික මනෝද්වාරයට සම්බන්ධ කරලා කිට්ටු කරලා පවත්වන්න. හරිය ගැඹුරුයි. ඔබ නොකියත් බෑ. මෙන්න මේ ස්පර්ශ වෙන මොහොතේදී දැනීම ස්පර්ශ එකක් හට ගන්න දැනීමට හේතුකාරක වන මනෝ ස්පර්ශ එකක් ගොඩනගලා දෙනවා අර භෞතික ස්පර්ශය තමයි සිද්ධ වුනේ නමුත් ජීවිත රූපයක් සහිත අර වස්තු රූපේ නැ චක්කු රූපයට සම්බන්ධ වෙනකොට චක්කු ප්‍රසාදයේ චක්කු ප්‍රසාදයෙන් සම්බන්ධ වෙනවා අර චක්කු වස්තුවට එන ආධ්‍යාත්මික වන ආයතනේ චක්ක ආයතනේ දැන් ජීවිත රූපයකින් පවත්තන නිසාම ඒ චක්කායතනෙට ස්පර්ශ වෙන්නේ රූප, සේයාව, එනහර ඡායාව. අන්න ඡායාව ස්පර්ශ වෙනකොටම ස්පර්ශ චෛතසිකය ගොඩ නැගෙනවා. ඒ ගොඩ නැගෙනකොටම ඒ ස්පර්ශ වෙන එකට අනුකූලව ඒක ප්‍රියමනාප එකක් නම් සැප වේදනාවක් එනවා. සැප ස්වභාවයකින් එනවා. අප්‍රිය අමනාප දෙයකට කටුක දෙයක් නම් ඒ ආපු ඡායාව සම්බන්ධිත ඡායාව දුක් වේදනාවක් එනවා. මධ්‍යස්ථ එකක් නම් මධ්‍යස්ථ වේදනාවක් එනවා. ඊට ගැළපෙන වේදනාවත් ඒ මොහොතේම සම්බන්ධලා ඒ ස්පර්ශයත් එකම ගොඩ නැගෙනකොට ස්පර්ශ වේදනා. අන්න හිතක් හට ගැනීමේ එක පොදියට එන එක පොඩ්ඩක් විග්‍රහ කරලා පෙන්නන ඔය එක තමයි වෙන්නේ. ඊට පස්සේ ඒක මොකද්ද කියලා හඳුනා ගන්නවා. මොකද ඒ සේයාව හඳුනන චිත්ත ස්වභාවය එනවා. හඳුනන ස්වභාවයට කියනවා සංඥා. ස්පර්ශ වේදනා සංඥා. ඔය එකලම ඕකත් එකලම ඊළාට මොකද කරන්නේ? අර ඉස්සෙල්ලා අපිට මුලින් තිබිච්ච ඡායාව යම්සේද ඒකේ අනුරුවක් මනසෙන් තනනවා. අන්නේ ඡායාව යලි තනන එකට කියනවා චේතනා. ඔන්න ඕක තමයි ඇතුලේ තියෙන සංඛාර කිව්වේ. අபிසංකරණය කරනවා කිව්ව ඕකට. අන්න චේතනා චෛතසික. ඉතින් ඔය කියන ස්පර්ශ වේදනා සංඥා චේතනා කියන මේ ටික ආපුහම චිත්ත හේවත් මනක් ඉතිකාර වෙනවා. ඒ කියනවා මානසිකාර නැත්නම් ඉස්සෙල්ලාම පටන් ගත්ත චිත්ත මන ඉතිකාර කරනවා කියන්නේ ඒක මන කියන එක. නැත්නම් විඥානේ වෙනකම්. ඒක වැඩෙනවා, දලු දානවා, ලියලනවා කියන්නේත් ඒ අර්ථය. වර්ධනයේ වෙලා මනෝ මානසං හදයන් පණ්ඩරා මනෝ මන ආයතන මනීන්ද්‍රිය විඥාන විඥාන කන්දෝ කිය දෙනක වැඩෙනවා. අන්න ඒක සකස් කරලා දෙනවල කියනවා. මන ඉතිකාර කරලා දෙනවා. අන්නේ ක්‍රම වේගයට කියනවා මානසිකාර කියලා චෛතසිකය. ඒ චෛතසිකේ එනකොටම මොකද්ද හැදෙන්නේ? චිත්ත කියන අර විඥානයේ මුල හැදෙනවා. දැන් චිත්ත චෛතසික යම් තැනක ගොඩනැගිච්ච හැටි. පෙර තිබුණෙත් නැහැ. හේතුයේ ඵලයක් වශයෙන් ගොඩනැගුණා. ඔන්නේ ගොඩනැගෙන චිත්තය මොකද්ද කියලා දැනගන්නේ. ඒ චිත්තේට මොකද්ද ගෝචර වුනේ? මොකද්ද ඒ චිත්තේ හැඩතලේ? කොහොමද හැදුනේ? අන්න අර ගත්ත ඡායාව අභිසංකරණය කළා. අභ්‍යන්තරයෙන් සකස් කළ ආයි සැරයක් දැනෙන එකක් වශයෙන්. බාහිර ලෝකයෙන් ගත්ත ඡායාවේ ආකාරය ඒ ආකාරයෙන් දැන් හිතර දැයිනවා. ඒ ස්වභාවය දැනෙනවා. මෙන්න මේ කරේ මොකද්ද? ඒ ඒ චිත්ත ස්වභාවය යා කරලා ඡායා කරලා. අන්නේ හදාගත් එක තමයි අපිට රූප ඡායා නැත්නම් රූප නිමිත්තක නිර්මිතේ. අන්නේ නිර්මිතයට අනුකූල වන්නා වූ නාමයක් නැත්නම් හිතෙන් නිමිත්තක් ගොඩනගලා දුන්නා ඒ විදිහට. ඔන්න ඔය අபிසංකරණයට කියනවා සංඛාර. දැන් සංඛාරයි ධර්මයි දෙකක් කියලා වෙන්නණ්ඩයි මේ විග්‍රහ කරලා දෙන්නේ. දැන් මේ වෙලාවේ මොකද වෙන්නේ? මේ හතර දෙන ක්‍රමයට මේ චිත්තය වැඩිලා මේක යම්කිසි අවස්ථාවක ඊටාම් සියුම් වාසයෙන් ඔය පෙන්වුවේ ඔතනින් වැරිලා ආපු ඒ චිත්ත වේගයේ විඥාන ස්කන්ධයට වැඩෙනකොට ඔය චිත්ත වීති අනුව වැඩිලා එන හැටි පරිච්ඡහම් පන්නෝ වැඩිලා බලවත් වෙලා ආපුහාම ඒක අත්හරින්න බැරි වෙනවා ඒ જાති ඒව හරි ප්‍රියයි ඉන්නේ යලි යලිත් මට ඒව ලබන්න ඇත්නම් යලි යලිත් එහෙම ලස්සනය බලන්න ඇත්නම් ඒක හරි හැඩයි ඒ තුල ඉන්න ඇත්නම් පවතින්න ඇත්නම් කොච්චර හොඳද කියලා මෙන්න මෙහෙම එතන හාවෙච්ච හිතේ ස්වභාවයක් හට ගන්නවා. අන්න ඒකට කියවා ඒ තන්නේ හා වුණාම තණ්හා වුණා. දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? එහෙම දෙයක් උපද්දලා ඒකට ඈඳෙන්න. උපද්දාගෙන ඈඳිලා ඉන්න එකක් හැදෙනවා හිතක්. උපද්දාගෙන ආදල් ඈඳිලා ඉන්න හදන කියනවා උපාදාන. ඔන්න ඔය තණ්හා උපාදාන හඳුනලා පස්සේ අවිද්‍යාව නිසා යටිය කරගත්තේ. මතු මතු බලාපොරොත්තු වල කියනවා භවය. මොනවද බලාපොරොත්තු වෙන්නේ? අර ස්පර්ශය නිසා හටගත්ත වේදනාවෙන් සංඥාවෙන් සංකාරයෙන් විඥාණයෙන් ගොඩනැගුණේ යමද්ද? අන්න ඒක ආස්වාද ජනකව යලි යලිත් ඇත්නම් කිය යලි යලි ගොඩනගන්න බලාපොරොත්තුවක් ඇති වෙනවා. යලි යලි පවත්වන්න තියෙන බලාපොරොත්තුවක් තියෙනවා. ඒ කර්මය කරන්න ඕනේ, කරගන්න ඕනේ. යලි යලිත් ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ. යලි යලිත් ඒට අනුව ක්‍රියාත්මක වෙලා ඒක ගොඩනගන්න ඕන කියන හැඟීමක් අදහසක් ඇවිදිලා බලාපොරොත්තුවක් බවට පත් වෙනවා. මෙන්න මේ අනාගත බලාපොරොත්තුවක හිත පිහිටනවා. ඔකට කියනවා විඥානයේ භවයේ පිහිටියා. විඥානයේ කර්ම භවයේ පිහිටියා කියන්නේ ඕකට. දැන් මොකක් නිසාද පිහිටියේ? චන්දරාගයෙන්, අවිද්‍යාවෙන් හොඳයි කියලා නිගමනය කර බැහැගෙන. ඒක යලි යලි පවත්තන්න ඇහන්නම් කියන අදහසක් ඇති කරගෙන ඒ නිර්මාණය කරගත්ත රූපාකාරය නැත්නම් අර ඡායාවට අනුකූලව හදාගත්ත මානසික හැඩතලය ඒක ප්‍රියයි කියලා අරගෙන ඒක යලි පවත්තන්න යලි යලි ගොඩනගන්න ඕනේ කියලා ක්‍රියාදාමීට හිත තියාගෙන බලාපොරොත්තු වුණාම අන්න චේතනාව මුල් කරගෙන හදාගත් එක මුල් කරලා පැවැත්මට එකක් හැදුන කර්මයක් කර්මයේ ක්‍රියාකාරී ශක්තියක් වෙන භවයක් හැදුනා. ඕකට කියනවා කර්ම භවය හදාගත්තා. මතු උප්පත්තියට හේතු වෙන උප්පත්ති භවය හටගන්නන්න හේතුකාරී වෙන කර්ම බීජ තැන්පත් වෙච්ච භවයේ ඔන්න ඕක තමයි අපි හදා හදා ඉන්නේ අනන්ත සංසාරේ පටන් මොහොතක් ගන්න. කර්ම භවයට එකතු කරනවා මතු බලාපොරොත්තුවක් මතු හදාගෙන ඉන්න. අර එහෙම ඉන්න ඕනේ මෙහෙම ඉන්න ඕනේ අර එහෙම කතා කරන්න ඕනේ මෙහෙම කියන්න ඕනේ මේ විදිහට හැසිරෙන්න ඕනේ. ඒතර මේ විදිහට ආස්වාදය ලබා ගන්න මෙහෙම ක්‍රියාත්මක වෙන්න ඕනේ. ඒතර මේ තැනේ හැටියට මෙහෙම කතා කරන්න ඕනේ. මේකට බනින්න ඕනේ. මේකට ගහන්න ඕනේ. මේක මරන්න ඕනේ. ඔය තවත් ඒ ඕනේ ඕ. හොඳවා විතරක් නෙවෙයි නරකේවත් ඕන වෙනවා මිනිස්සුන්ට යන දිගවරයක් නැහැ. ඉතින් ඕනේ නේ හිත පුරවයින බලාපොරොත්තුවක් ඇති කරගන්න. ඔන්නකොට හොඳ හෝ නරක හෝ මොන දේෙන් හරි කරන්නාව ක්‍රියාවලියකට හේතුකාරකින් ශක්තියක් කරන භවයක් හදාගෙන ඔන්න ඔය භවීත හදා ගන්නවා මනට ධර්ම ගැටණීමෙන් අවශ්‍ය කරන මූල ධර්ම. දැන් ඔය හදාගෙන තියෙන අද ඊයේ නෙමෙයි කල්ප ගානක ඉඳලා. හදාපු ඔක්කොම කර්ම භවයට තැන්පත් කරලා තැන්පත් කරලා කෙලවරක් නැතුව තියෙනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඕවා ගැන කොච්චර හරි හිතනකොට ඒක තමයි මන ආයතනයේ මුල වෙන්නේ. අනේ ඒවා ගැන අවධානයෙන් ඉන්න ඇත්නම් ඒවා හදන හැටි දැනගන්න ඇත්නම් ඒවෙන් ක්‍රියාත්මක වෙන ආස්වාද විඳින්නේ කොහොමද කියලා ඒවා විමර්ශනය කරලා තේරුම් ගන්න ඇත්නම් ඔය ආදී වශයෙන් ගන්නාව මානසිකත්වයේ තමයි විඥාණය දලු දාලා ලියලා වැඩෙනවා කියන්නේ. ඔන්නේ කර්ම භවයේ පිහිටියාට පස්සේ මොකද වෙන්නේ? මතු උප්පත්තියක් හට ගැනීමට හේතු වෙන්න ප්‍රතිසන්දියක් හටගන්න හේතු වෙන විදිහට උප්පත්ති භවයකට හේතු වෙන්නා බීජේ නිෂ්පාදනය කරලා ওই කර්මයේ නැමැති ක්‍රියාදාමයේ අපි ඔය විදිහට කරපුවාම ඒ කුඹුරේ පිහිටනවා. කර්මයේ නැමැති කුඹුරේ විඥාන නැමැති බීජේ පිහිටලා. තෘෂ්ණාව නැමැති ජලයෙන් තෙම තෙම අවිද්‍යාව නැති බැබ්මෙම වට කරගෙන තියාගත්තාම කර්ම භවය හැදෙනවා. දැන් උප්පත්ති භවයේ බීජය ගෙනහිලා ඊට මැරෙන දවසට පටිසන්ධි වන්නා වූ අවස්ථාව වෙන විට ඔන්න ඒ බීජේ මුල් වෙලා හිටන් නැවත වාරයක් පුනර්භවයක් හදලා જાතියක උපද්දනවා. මෙන්න මේ ක්‍රියාවලිය කරන ධර්මතාවයක් තියෙනවා. ඔන්න ඒ ධර්මතාවය කියන එක සකස් වෙන්නේ මොනවද? අපි කැමැති කැමැති දේවල් සකස් කරන්න ඕක තමයි හදලා දෙන්නේ. හැබැයි කැමැත්තරනෝ පවතින දේවල් සකස් කරන්න උකට බෑ. හදලා දෙන මූල ධර්මයි. ඔය කිව්වේ. අපි අර අනිත්‍ය වෙනවා කියලා කිව්වේ ඉච්ඡසේ නැති ඒවා හදලා දුන්නාම ඒක දැනගන්නවා අධ්‍යක්ීමි. හදාගත්ත හදාගත්ත එක කැමැත්තට නෑනේ. කැමැත්ත මොකද හදාගත්තේ විනාශ කරගන්න නෙමෙයි පවත්වා ගන්න. ආස්වාද විඳින්න. හදාගත්ත හදාගත්ත එක ආස්වාදින්න தත්තෙට ඉතින්නේ ජරාටපත් වෙලා වෙනසිලා යනවා. හදලා දෙන්න ක්‍රමයක් තියෙනවා. අන්න ඒ හදලා දෙන ක්‍රමයට ක්‍රියාත්මක වුණා තමයි මේ හැදිච්ච එක දරන්නේ ඊට අනුකූලව. ඒ යම් කිසි ආකාරයේ ශක්තිය ක්‍රමවේදයක් අනුව ගොඩනගෙනවත්. අන්නේ ශක්ති විශේෂය තමයි මේ ධර්ම කිව්වේ. ඉන්නේ ධර්ම අර කියන්නා වූ කැමැති හදපු දේ නෙමෙයි. හදන්න මුල් වෙච්ච දේ. ඒවා අනිත්‍යයි කියලා ගන්න බැරි හින්දා තමයි ඒවා හරයක් නැහැ ආත්මාදී වශයෙන් ගන්න දෙයක් නැහැ කියලා ගත්තා. ඒවේ අල්ලන්න හරයක් නැහැ. හොඳයි කියලා ගන්න දෙයක් නැහැ. හැවටීමට අපි හිතා ඉන්නවා මිස. ලෝකේ පැවැත්ම කොච්චර සූක්ෂම දෙයක් හදන්න පුළුවන් කියලා කිව්වත් සදාතනික ලෝකයක් ගොඩනගන්න බෑ. කොච්චර ප්‍රියමනාප දෙයක් කියලා හදන්න හැදුවත් ගෙවෙන්නේ නැති වෙනසෙන්නේ නැති විනාශ වෙන්නේ නැති ජරාවටපත් වෙලා හිටන් දුර්වල වෙලා හිටන් වෙනසිරියන්නේ නැති දෙයක් මවන්න හදන්න බෑ. එහෙනම් අපේ තියෙන හැකියාව ඕකනම්. ওই හැකියාව සාරයි කියලා ගන්න වටින්නේ නැහැ කියලා දකින්න ඕනේ. ඔක දිනා සබ්බේ ධම්මා අනාත්තා. සබ්බේ සංඛාරා අනිච්ච. දැන් සංඛාරات දැක ගන්න බෑ ධර්මات දැක ගන්න දෙකක් බව. හරි ගැඹුරුයි. අභිධර්මයේ පරිත්‍යාමපාදී කාරණා විශාල ගැඹුරු තැනක තියෙන්නේ. ලේසියෙන් තෝරන්න බෑ. ඔච්චර ලොකුවට ඉඳන් නම් ඕනේ නැන්නේ වන් දකින්නේ. මොනවා හටගතත් විපරණාමයටපත් වෙලා වෙනසිලා ඉතින් විනාශය වෙලා යනවා හොඳයි කියලා අල්ලගන්න වටන එකක් නෑ අනිත්‍යයි කියන්නේ මේකයි දුක්ඛයි කියන්නේ මේකයි අනාත්තයි කියන්නේ මේකයිලා ওই ටික තේරුණත් ඇති නිවන් දකින්න ලෝකේ අසාරයි කියත් ඇල්ල යන කරගන්න ඕනේ ටික වැඩිපුර දහම් විස්තර හොඳයි දහම් රසයි ඉන්නකම් ආර්ය මාර්ගය පූර්ණ කරගන්නත් ආධාර වෙන එකක් ඉතින් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ ධර්මයන් ගැන දැනගන්න එක දහම් රසයට හොඳයි නමුත් ඒ මත් යන්නම අවශ්‍ය නැහැ. ඔය ප්‍රශ්න වැඩිපුර ඇති කරගත්තාම හරි කරදරය. වැඩිපුර ප්‍රශ්න ඇති කරගත්ත කාලේ මාර්ගඵලලාභීන් අඩුයි කියලා පැහැදිලිව පෙන්ලා තියෙනවා. වික්ෂුන් මගඵල ලබන්නේ මේ කාලේ අයි අඩු බැරි ප්‍රමාද මොකද මේ ඉස්සෙල්ලා වගේ නැත්තේ මොකද කියලා අහන බමුණේ අහන ප්‍රශ්න කරලත් බුදුරන් වහන්සේ පිළිතුරු දීලා තියෙනවා. මේ කාලේ ඉගෙන ගත්ත අය වැඩියි. ඉගෙන ගත්ත අය වැඩි වුණාමත් ඒ ප්‍රශ්න එනවා. ගැටලු වැඩි, ප්‍රශ්න වැඩි. විසඳගන්න ඒවා කෙලවරක් නැහැ. උගත් මානෙට උගත් මානෙට මත් වෙනවා. මේ වගේ විවිධාකාර හේතු වෙනවා. අර පුංචි ඒවා පුංචි ටික තෝරා ගන්න බැරි තව මහා ගොඩක් ඔලුවට ගන්න. ඒතර අවශ්‍යම දේ දෙන්න හදපු එක නෙමෙයි දෙන්න වෙන්නේ. මහා ගොඩකුත් එක්කලා. හැබැයි ඒගොල්ලෝ ඉතින් යමනවා හරි අති සියුම් පැත්තක් පෙන්වා දෙන හේතුඵල නිසා ඒවත් අහක දාන්නවත් බෑ. ඒක මේ යමෙකුට ප්‍රශ්නයක් වුණා නම්, ගැටලුවක් වුණා නම්, ඒ ධර්මයේ තුලින් මොන එක විග්‍රහ කරලා විසඳලා දෙන්නත්. හැබැයි විසඳලා ගත්තට පස්සේ දෙයක් වෙනවා. මම මෙච්චර කාල මහා ලොකු පඬිතුකමට හිතාගෙන හිටියේ මේ හරයක් නැති එකද. ඔය පස්සේ මොනවද හොයන්නේ? ඕන්ගේ අදහසින් ඒකත් අත්හැරලා යනවා. ඒක තමයි වැදගත් දේ. අනිත් දෙයක් අල්ලාගෙන ඇදගෙන යනකොට ඒ පස්සේ වැඩෙනවා. බුද්ධහම ඇසුරු කරගෙන ඇසුරු වෙන යනකොට අතරින් වෙලී මිදී යනවා. පවුරට උපමා කරලා පෙන්වුවෙත් ඒකයි. පවුර හදාගෙන ගිහිලා උස්සගෙන යන්නේ එකඩ වෙනකොට මේක දාලා යනවා. අන්න ඒ වගේ අල්ලාගන්නේ නැහැ බුද්ධහම තුල කොච්චර පඬිත වෙන්න හැදුවත්. බලාගෙන බලාගෙන ප්‍රඥාව වැඩනකොට කොච්චර දැනගත්තත් ඒ ක්‍රියාවලිය මොන හරියක්ද? වැඩක් නැහැ වගේ නෝයලා. අන්තිමට උතෙන්ටයි වහින්නේ. ලැබිච්ච නුවණ ඇති වෙන්නේත් නැහැ. ඒ තේරුමක් තියෙනවා වැටහුමක් තියෙනවා. නමුත් ඒ පස්සේ යන මානසිකත්වයෙන් නිදහස් වෙනවා. එතකොට ධර්ම පරිශ්‍රණ ක්‍රමක්‍රමයෙන් එයාලගේ නැතිලා සාන්තව නිච්චලව නිවෙන පිහිටනවා. උන්වහන්සේගේ මොකද හිතන්නේ? මොනවා හිතන්නේ? දැන් වහන්සේ මෙච්චර මේ ධර්මය ගැන හදන ධර්මය ගැන හිත හිතා ඉන්නවද? ඒ බාහිරට හිතෙන හැටි. ඒ කතා කරනකොට ඒ කතා කළා මිසක් ඒක හිතන්න දෙයක් නැහැ කියන එකේ ඉන්න ඕනේ. ඒක තමයි වැඩෙන්නේ. වැඩන හිතර එහෙම දැයිනෝ. මොනවා හිතන්නද? ඉතින් එහෙම එකක් තියෙනවා තමයි. ඔන්න විග්‍රහ කරනකොට ලස්සන ටික විග්‍රහ කළ හැකි. ඒ වුණාට ඒකෙන් ගන්න හරිය මොකද්ද තියෙන්නේ? සබ්බේ ධම්මා අනාත්තාති. ඒක වැටෙහෙන්න ඕනේ ඔය ක්‍රමයට. වැටුණාම අත්තරෙන් වැලී මිදී ගියාම පිහිටන්නේ නිවනේ. ඉතින් ඔය පදයෙන් හුඟක් විග්‍රහ කරලා දුන්නේත් ඒකයි තෝරාගන්න හරි අමාරුයි. නැවත නැවත මේ පටිගත කරපුවා හරි, තැටිගත කරපු දේ හරි නැවත අහලා තේරුම් අරගන්න බැරි දෙයක් තියෙනවා නම් නැවත අහන්න. වැටහුන්නේ නැති දෙයක් තියෙනවා නම්. මේ දැන් මේ ප්‍රශ්නේ පළවෙනි උත්තර දුන්නේ සංඛාර ධම්ම කියන දෙකේම අහන්නේ එක සමාන ලක්ෂණ පේනවා නේද? නැහැ එක සමාන ලක්ෂණ පේනවල දෙකක් බව දැන් හුඟක් මේ විග්‍රහ කරලා දුන්නේ දැනගන්න. එහෙනම් සංඛාර වෙනයි ධර්ම වෙනයි. ස්වභාව දෙකේ හැටි තමයි පේන්නේ.